හැබැයි ඒක සීමාවක් තියෙනවා. ඒ සීමාවට යන්නේ උනාංශය දන්නව ඒක වෙන්න ඕන කියලා නමුත් වැඩි හරිය තියන්නේ මහා කරුණාවයි. ඒ නිසා මහා ප්‍රඥාව ඔය කියන විදිහට ඉදිරිපත් කරලා මිනිස්සු තමන්ට කැප නැති තාලෙට නම්බු ලැබීමට කියන්නේ opportunities කියලා අවස්ථාවාදීයි කියලා. ලැබිච්ච අවස්ථාවේ ජනප්‍රියතාවය අනුව ගියාට සුදුසුකම් නැහැ. හේතු සම්පatti නැහැ. ඒක දෙපැත්තටම අභාග්‍යයක්. නමුත් ඒකේ අභාග්‍ය වැඩි කොටස වැටෙන්නේ ඒ කියන කෙනාට මොකද හුඟක් පිරිසක් මේ වගේ දැනුමක් නැහැ. ඒසා කියනවා කවදාකවත් තමන්ගේ හේතු සම්පatti සම්පාදනය කරන්නේ නැතුව මට මෙහෙම මේවා මෙහෙම මේවා කියලා බලාපොරොත්තු වෙන්න බෑ මේ ශාසනය කියලා කියන්නේ හේතුඵල සම්පත් වලින් තොර දෙයක් නෙවෙයි හේතු තියෙනවා නම් උඹට ලැබෙයි. එලවෙලව යන දෙයක් නෑ ඒක ලැබෙයි. ඒ නිසා කලබල වෙන්න හදනවනම් ඔය කරුණා ස්වරූපයක් වැඩ කෙරුවයි කිව්වට යටින් යන්නේ ආත්ම සන්තරපණයක්. මේක හරි අමාරුයි. මේක අපි කතා කරන්න පුළුවන්. ඒ වුණාට ඒ වගේ මේක මේ ආධ්‍යාත්ම වශයෙන් හරි ගැඹුරක් තියෙන එකක්. යම් දවසක තමන්ගේ ධක්කාය දිටේ පුපුරව හරින්නේ නැතුව මේ කතා කරාට අපි තාම කතා කරන්නේ වචන ටිකක් විතරයි. ඒක පුපුරපු දවසේ තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ සාරාංශකේ සල්ප ලක්ෂයක් මේ හේතු සම්පatti සම්පාදනය කරන්න ඇක්සිස්මස්ලි දන් දුන්නේ මොකටද මම වචනයක් කතා කරුවොත් දෙකක් නොවි එකක්ම වෙනකන් පිම්පිරෙව්වා එහෙම කරලයි උන්වහන්සේ අවුරුදු 45ක් අපට මේ ලෝක සාසන සේවාවල් කරේ. එහෙම නැතුව මිනිස්සුන්ට ඕනකම තිබුණාටවත් බුදුහාමරන්ට ඕනකම තිබුණාටත් නෙවෙයි. හේතු තිබුණා. තමන් පුරෝණ ලද හේතු සම්පatti තිබුණා. ඒක බුදුන්සේ දේශනා කරලා තියෙනවා මගේ ශාස්ත්‍රුත්වයේ හේතු සම්පatti, ඵල සම්පatti, සත්තුපකාර සම්පatti කියන තුනම තිබුණා. හේතු සම්පatti නැතුව වැඩට බැසනම් ආත්ම අවස්ථාවාදී. හේතු සම්පatti ලැබුවට පස්සේ ප්‍රයෝජන මිනිසුන නොදුන්නා නම් උදව් නොකළා නම් ආත්මార్థකාමී. මම අවස්ථාවාදීත් නෙවෙයි මම ආත්මార్థකාමීත් නෙවෙයි මගේ වැඩේ මම කරගෙන පස්සේ මම ගියා මේ කට්ටිය ළඟට කියලා ඕකට ගියොත් වරදින්නේ. ඔන්න කියන විදිහට හේතු සම්පත්‍ය ඵල සම්පත් දැනගෙන මේ කරුණාමුඛයෙන් මමගේ ආත්ම මේ පෝෂණය කරන තත්ත්වය හරි අහිංසක තත්ත්වයක් ඒ කරන්න දෙයක් නැහැ. කරගෙන ගියොත් වරදින්න දෙයක් නැහැ. එහෙනම් එහෙනම් උදව් කරන එක ඉස්ලාම තමන්ගේ උදව් කරගන්න කියන එක අත්තාන මේව පටම පටිජග්ගය නිවාරේ. අනුන්ට උදව් කරන්නේ අර මේ මොකද්ද ගායකට. මොකද්ද කැහිල්ලකට. ඒකයි මම කිව්ව කතා කරන ගතන් අරගත්තාම නිකන් නොමග යනවා. ඒ කරන්න කරන ගමන් බලන්න මුලැමැදාග පොඩ්ඩක් බලන්න. අපිට විපස්සනාවක් කියලා එකක් තියෙනවානේ. ඔක් කරන්නේ ඉස්සෙල්ලා මං යන්නේ මොකද්ද? කෙරුවට පස්සේ මොකද්ද? පස්සේ මොකද්ද කියලා බලනකොට ඒකට කියනවා වෙස්ටඩ් ඉන්ටරෙස්ට් කියලා. ඕක විතර කැත දෙයක් මනුස්ස මනුස්සයා තුල ඔయిత එහා කැත දෙයක් නැහැ කියලා තියෙනවා මනුස්සයා තුල. වෙස්ටර්න් ඉන්ටර්සෙප්ට් තමයි තව කෙනෙකුට දෙන්න පුළුවන් කැතම කැත දීම. ඊට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ඒක නොකිය කියනවා තමන්ගේ වැඩක් බලාගන්න කියලා. ඉතින් උඟ දෙනෙක් කැමති නැහැ. උඟ දෙනෙක් කැමති මේ මම කරන්නේ කොහොද අනික් කට්ටිය කොට ගැන බුදුහාන් කියනවා මඩේ ඉන්න එකට තව මඩේ ඉන්න එකේ කොට දාන්න බෑ. ඒක උසන්න යනකොට උඹ තව එරෙනවා. උඹ ඉස්සලා වියලි බිමකට ගිහිල්ලා ඔය රෙද්දක් හරි ලණුවක් හරි දාලා ගොඩ ගන්න එකේ ගොඩ ගන්න. එතකොට බේරෙයි කියලා. ඉතින් ඕක හරි ආත්මార్థකාමී කියලා තමයි අපිට දොස් කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ ජාම බේරගෙන ඒක නේනම් බුදුහාම කියන බුද්ධෝ හම්බෝධ ඉස්සාමී මුත්තෝ හම්මෝචේ පරියති නෝන්තර ඉස්සාමී සංසාරෝගා මම බුදු වන්නෙමි අනික් අය බුදු කරවන්නේ. මම ඒකට වන්නෙමි අනික් අයකට වන්න. මම ඊතර වන්නෙමි අනික් අය ඊතර කරවන්නෙමි කියලා දිගට කිව්වේ. ඒකනේ පිළිවෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැරදුනේ නැහැ. ලෙසල වැටුනේත් නැහැ. මොකද හේතු සම්පatti තිබුණා. ඉතින් අද මේ යන සාසන සේවාවල් දිහා පැත්තකින්ලා බලනකොට සාසනික මේ බුද්ධ සාසන විතරක් නෙවෙයි. කොයි සාසනෙත් අද තියෙන ඔන්න වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එකක්. ඉතින් සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ. වෙන මොකුත් කියන්න දෙයක් නැහැ. සෝරි. බහැලා ඉන්න කට්ටිය සුදුසුකම් නැත්නම් බාගට තම්බිච්ච අලයක් ආවම මොකද වෙන්නේ? බඩනරක් වීම සිද්ධ වෙන්නේ. ඉතින් මෙහෙම කියන්න ගියාම පේන්න පටන් අර ගන්නවා මේකට අයිතිකාරකමක් අපිට කොහෙද තියෙන්නේ හරි වැරදි කියන්නේ කියලා ඒ නිසා අපි ප්‍රාන්තිකව අමතක කරලා අපි අපේ වැඩක් බලාගමු. ආයෙත් ප්‍රශ්නේ වරණ ගන්නකො නෑ ඒ කියන්නේ මට යම් කිසි ප්‍රමාණයක් මං ගෙනාවු පිං ඇති භාවනා කරපු හැකියාවක් ඇති නමුත් මා කරා ස්තුති කීර්ති ප්‍රශංසා එනකොට මම gediya සේරම බාරගත්තොත් මට අදාළ ප්‍රමාණය ඉක්මවලා අර බාර ගන්න හැම එකටම මම ගෙවන්න වෙනවා ඒ සීමාව පෘථග්ජනට කවදාකවත් තේරෙන්නේ නැහැ කියලා කියනවා ඒකයි පෘථග්ජනකම එක ලකුණක් අපිට අපි කඩේකට ගිහිල්ලා රුපියලක් දීලා බඩු ගන්න උට වැරදිලා රුපියල් 5ක බඩු දෙනවා කියමු අපි විජහට ගෙදර යන්නේ බලන්න. හර්මංශය ගණන් හදන්න ඉවරලා ගියාට පස්සේ කියන අපිට කරන්න දැන බස් එකම මං ගියා. ඒක තමයි අපේ ක්‍රමය. ඒක ලෝකයට බලන්න වැරද්දකුත් නැහැ. නමුත් මෙන්න මේ ගතිය තමයි පෘථග්ජන ගතිය කියලා කියන්නේ. ඉතින් අපිට කවදාද මේක ගෙවන්න වෙනවා. ගෙවන්න වෙනකොට අද වගවත් කල්පනා කරගෙන ඉන්න හම්බෙන්නේ අපිව කඩලා වටා ගන්න වෙලාවක් නේද? නමුත් අපි හිතන්නේ මේ වෙලාවේ ලාභයක් ලැබුණේ කියලා, සුවිපයක් ඇදුනේ කියලා. නමුත් ආර්යයන් වහන්සේ නමකට හෝ හේතුඵල ධර්ම කෙනෙකුට තේරෙනවා බෝ එතන දැන් ওই සීබුද්ධියෙන් ওই වැරද්ද කරාට ඔබට ගෙවන්න වෙන්නේ 80ෙන්. තක්කමුක්කෝක. ඊට පිට වැඩිය හොඳයි මේ මනුස්සයාට 100 ලවන එක. අන්න වගේ අපි කරා එන දේවල් අපිට ලාභස්කී ඒක තමයි ගාන්ධිතුමා කිව්වේ ඔබට කරදර කරන මිනිස්සු ගැන කවදාකවත් බය වෙන්න එපා. නමුත් ස්තුති කරන මිනිස්සු ගැන පරිස්සම් වෙන්න. තමන්ට ලාභ සත්කාර දෙන මිනිස්සු ගැන පරිස්සම් වෙන්න. එතෙන්දී උඹට උඹ නැති වෙනවා. කරදර කරනකොට උඹ උඹ ගැන හිතනවනේ. අතින්දී උඹට උඹත් නැති වෙනවා. ඒ තරම් වංචනිකයි මේකේ. එනිසා මේ ලෝකයේ අද ප්‍රධානම බාධා වෙලා තියෙන ලාභ සත්කාරේ විතරමයි බුද්ධ ශාසනයට. බුදුජානසේ දේශනා කළ තිනවා අඤ්ඤෝ නිබ්බාන ගාමිනී ප්‍රතිපදා අඤ්ඤෝ ලාභ සක්කාර සම්මාන සිලෝකේ. නිවන් යන මාර්ගයේ සම්පූර්ණ අන්‍ය එකක් ලාභ සත්කාර මාර්ගේ සම්පූර්ණ අන්නේ එකක්. උට අහුවෙලා ලැබිලා අහුවෙච්ච නැති කෙනෙක් මට පේන්නේ නැහැ කියලා. හරි භයානකයි. ඉතින් කරන්න දෙයක් නැහැ. මේක මං කිව්වෙත් ඒකයි ඉස්සෙල්ලා මේක අපිට අපිට අධිකාරී ශක්තියක් හෝ තීන්දුව කිරීමේ හැකියාවක් නැහැ. නමුත් බුද්ධ ශාසනයේ එච්චර දුප්පත් එකක් නෙවෙයි. මුගාවක් මේක සාකච්ඡා කරලා තියෙනවා. අපිට ගුරුවරු කියලා දුන්නේ පෙර හිටපු ගුරුවරු ගැන කියවලා ඒගොල්ලන්ගේ ආදර්ශයක් ගන්න එච්චරයි. ඒ කියන්නේ අපේ තේරවාදී මෙතෙක් ඇවිල්ලා මේක රැකගෙන ආපු මහා තිරුණාංශලා ඉන්නවා. ඒ තිරුණාංශලා කොයි ආකාරයකටද කටයුතු කරලා තියෙන්නේ කියලා මිස මේ වැඩවලදී කියන්නේ සමාජශීලී වැඩවලදී උතුමාකාර ආරස්තාවක් ඉස්සර කරගෙන යන්නේ කියලා වැඩ කරන්නේ වංජනික ස්වරූපේ. ඔය ඒක කියන බුරුම් භාෂාවෙන් උඹ අනුන්ගේ වැඩ ටික කරපන් එතකොට උඹේ වැඩ ටික නිකම්ම වෙයි කියලා. එච්චරයි බුදුරජාණන්සේ කියලා තියෙනවා සන්තරුත්තර පරමං මේ මේ කියලා යම් කිසි හාමුදුරු කෙනෙක් ගැඹුරු මේ කට්ටියට ඇත්තටම තේරෙන්නේ නැහැ නමුත් අර මේ ප්‍රශ්නෙට කෙලිම සම්බන්ධ නිසා මම කියන්නේ කැලේ ඉනකොට තමන්ගේ සිවුරු කඩා ගන්න හොරෙක් ඇවිල්ලා. අඳ ගන්න දෙයක් නැහැ. ඒකට මේ හාමුදුරන් කියලා තියෙනවා කොලාතු ටිකක් අඳගෙන ළඟ තියෙන ගෙදරට ගිහලා අබෞද්ධ වුණත් කමක් නැහැ ඉල්ලන්නේ කියලා. මට මේ මහානකම කරන්න බෑ දවස් 6කට වැඩි 7කට වැඩි ඉඳපයි කියලා තියෙනවා ඇඳුම් නැතුව ඒකට සිවුරක් ඕනේ. නිසා ඒ ගෙදරට ගිහිල්ලා කියන්නේ කියන මම මේ ඊළඟට කන ජීවත් වෙන කෙනෙක් බෞද්ධ කියලා හිතන්නේ මට ශූරක් මට විලි වහ ගන්න දෙන්නේ කියලා. ඉතින් මේ මිනිස්සු සද්ධාවන්ත කෙනෙක් නම් ඒ මිනිස්සු ඇති වෙන්න සිවුරු පුදනවනේ. බෞද්ධ කෙනා අහන දෙයක් නැහැනේ. ඒත් බුදුරජාණන්ති කියලා තියෙනවා සිවුරු තුනම ගන්න එපයි කියලා. යෝගේ කලබල දක්කුමුක් වෙట్లా පුදන එක උන්ගේ වැඩේ සිවුරු දෙකයි ගන්න ඕනේ වෙලාවට. අන්දනේයි තව එකක් ගන්නයි කියලා තියෙනවා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ පුදන එක උන්දලාගේ වැඩේ. බාහිර ගන්නකොට උඹ දැනුව සීමා දැනගන්න. ඕකම තමයි කියන්නේ. ඒක අපි පුදන මනසට දොස් කියලා වැඩක් නැහැ. මේ මනුස්සයා එක්ක තරහට හරි සද්දායෙන් හරි ඒක පුදනවා. ගන්න මනුස්සයා සීමාව දැනගන්න බැරිකම පෘථජන ගතියේ කැරක්ටරිස්ටික්. සීමාව දන්නේ නැතිකම ඉතින් මොකද්ද තත්ත්වේ? කොතනද අපි ඉන්නේ? ඒකට හොඳ උපමාව තමයි ඔය බුරුම ස්වාමීන් වහන්සේ නිතරම කියන්නේ බැරි වෙලා හරි මීපැණි බෝතලයක මූඩිය හරියට වහලා තියන්න බැරි වුණොත් ඇඹලියෝ දෙන්න එන්නේ මොන තරම් රාජභෝජනයක් කන්නද? ඇඹලියෝ අතර යන sannivedana ක්‍රමයේ බලන්න රහු බැඳගෙන ඉන්නේ. ඇවිල්ලිවලා කන්න පටන් ගන්නවා. මී පැණි